ඒක තමයි අද මේ විද්‍යාලෝකයට නැත්නම් නවීන විද්‍යාවට අල්ලගන්න බැරි දේ. ඉතින් ඒකෙදී සර්වචන් වහන්සේ විද්‍යාවක් දැනගෙන, ඒ කියන්නේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන්න තියෙන විද්‍යාවක් දැනගෙන ඊටත් එහා පැත්තෙන් අත දාලා තමයි මේ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රකාශ අපිට සන්තෝෂයට එන්නේ අපේ ජීවිතේ කොතනකදී හරි අපි මේ Tamanට අත්ත කුසලය අර්ථ සිද්ධිය එහෙම නැත්නම් Taman කෙරේ අනුකම්පාව ගැන කතා කරලා නැත්නම් වැඩ කරලා නැත්නම් ආදර්ශයක් පෙන්නලා තියෙන නිසා මෙතන රැස්ලා ඉන්න ඔක්කොම තම Taman වශයෙන් ඒ තීන්දුවක් අරන් තියෙනවා මේ වෙනකොට ඉතින් ඒ තීන්දුව බයට ගත්තද පුරුද්දට ගත්තද ෆැෂන් එකට ගත්තද කියන්න නම් මන් දන්නේ මගේ එකත් ඒ මට හරියටම කියන්න බෑ එම දැනගෙන ගත්තයි කියලා. මොකද දැනගෙන ගත්තා නම් තීන්දුව ගන්න වෙලාවේ rahat වෙලා තියෙනවා. හත් වෙලා වගේ වැරදිලා වගේ ගත්ත මේ තීන්දුවට පස්සේ දැන් අපිට තියෙන්නේ ඒ යන ගමනේ ගත්ත තීන්දුව හරිද වැරදිද කියලා ප්‍රතිවීක්ෂා කරන එකයි ප්‍රත්‍යක්ෂණය කරන එකයි. ඉතින් ඒ සඳහා කොසල් රජුරෝ දෙන්නේ හොඳ අත්තලක්. ඉතින් අත්තල සඳහා අපි කරන මේ Brahmacharya අපි කරන මේ භාවනා ජීවිතය අපි කරන මේ නේවාසිකව නැත්නම් පූර්ණ කාලීනව භාවනා කිරීම මම හිතනවා හොඳ පසුබිමක් අපිට තියෙනවා මේ කියලා තියෙන මූලධර්ම මේ කාරණාව නිකන් උරගා බැලීම සඳහා. ඒකෙදී ධම්පදේ ගාථාවේ තියෙන්නේ දිශෝ දිසං යන්තං කයිදා වේරී වාපන වේරියං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට යම් ආකාරයකට සලකනවාද? හතුරෙක් හතුරෙකුට යම් ආකාරයේ සලකනවද ඒ විදිහට තමන්ගේ වැරදිවල තබාගත්ත හිත මිත්‍යාපනිහිත නැත්නම් මිත්‍යා සංකල්ප හිත තමන්ට වද දෙනවා. ඉතින් අපි මේ මිත්‍යා සංකල්පතියෙදී නැත්නම් මිත්‍යා පණිහිත වැඩි කොට පිහිටුවාගත් හිත තියදී කොච්චර යාළුවොත් එක්ක හිටියත් කොච්චර දිශාව දැනගෙන කටයුතු කරත් හතුරුන්ගේ වෙන් වෙලා අපි කරන පුදුමාකාර හතුරුකමක්. ඉතින් හතුරුකම අපි විවිධාකාර බොරු දහහකින් වහගෙන නෑ නෑ අපි මේ කරන්නේ හොඳ වැඩක් අපි මේ කරන්නේ අසවල් වැඩ අසවල් සමාජ සේවා අසවල් ඥාති සංග්‍රහ අසවල් ලාභ සත්කාර වැඩ අසවල් කීර්ති ප්‍රශංසා ලබන වැඩ කියලා අපි මේ කියන පච ටික හොඳට තේරෙනවා එක්කෝ මේ ධර්මයේ අවබෝධ කරපු රහතන් වහන්සේට එහෙම නැත්නම් මේ ධර්මානුකූලව ඒ පරිකල්පනාව තියෙනවා නම් අපි කියන සම්මා <clears throat> සංකප්පේ තියෙනවා නම් එහෙම නැත්නම් ණය විපස්සනාව තියෙනවා නම් එහෙම නැත්නම් අන්වේ ඥාන තියෙනවා නම් inferential knowledge and the deductive knowledge ඉතින් මේ දෙකම මූල ධර්ම වලින් කියලා දෙන්න බෑ මේක තමයි අත්දැකීම් කියලා කියන්නේ මේකට තමයි පරිචය කියලා කියන්නේ ඉතින් ඒ නිසා ප්‍රඥා જાති තුනක් විසුද්ධි මාර්ග ගාථාවේ සඳහන් කළ තියෙනවා අන්තෝ ජටා බයි ජටා නිවන්න. ඉතින් මේ ප්‍රඥා තුනෙන් සීලේ පදිත්තාය නරෝ සපඤ්ඤෝ කියලා සීලේක පිහිටපු නැත්නම් සිල්වන්ත වෙන්න හිටපු නරයයි කියලා කෙනෙක් ඉන්නවනේ. විශාල පිරිසක් දුස්සීලයිනේ. ඒගොල්ලත් හොඳට කල්පනා කළා ඔය දුස්සීලකම් කරන්නේ. ඔය හිතලා සුශීලවන්ත වෙන ප්‍රඥාවත් එවනා හිතලා දැක දැක දන දන දුස්සීල කරන ප්‍රඥාවත් ෂට ප්‍රඥාව සහ සම්‍යක් ප්‍රඥාව කියලා කියනවා. ඊට පස්සේ චිත්තං පඤ්ඤංච භාවයන්. ඒ විදිහට අපි අර සීලයක පිළිටන්ට බොරු සීල් හරි කමක් නැහැ. පිළිටන්ට ප්‍රඥාවන්ත තීන්දුවක් අරගත්තට ප්‍රඥාව සිද්ධ වෙන්නේ ඒක භාවිතා කරන්න ඕන. චිත්තං පඤ්ඤංච. චිත්ත භාවනා ප්‍රඥා භාවනා කරන්න ඕන. ඉතින් අපි ඒකට දාගමු අපි මේ බණ කියන බණහන අපි ඉන්නේ සීලයක් අඩු ගානේ ලෝකෙට ප්‍රකාශ කරලානේ. එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ සමාදාය සික්කත ශික්ෂාපදේ. අපි සමාදන් වෙලා අපි සිවුරක් දාගෙන ඉන්නවා අපි පෙන්නනවා. අපි බාපණයක් දාගෙන ඉන්නවා අපි පෙන්නනවා කාටවත්. අපි මෙන්න මේ ශික්ෂාපද බැඳලා තියෙන්නේ උඹලා දැක්කනම් කියපළා. ඇහුවා නම් කියපළා. දැක් කරපළා නම් කියපළා. ඒක තමයි අපි මේ වස් කාලේ පවාරණය කරනකොට කියන්නේ. ඒකට කියනවා ඒකේ ඉඳලා කරන වැඩවලට කියනවා භාවනා කරනවා කියලා. භාවිත මනස. පළවෙනි එකට අපිට කියන්න බලන් ආශේවණය කරනවා කියලා. නිකන් ඇසුරු කරනවා. දෙක භාවනා කරන එකට කියන්නේ චිත්තං පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු. ඊට පස්සේ යා කාගෙන යන්න ඕනේ. මේ වනවනා ලෙඩ කප්ට වැල කන්නා වගේ වරුවක් භාවනා කරනවා තව වරුවක් සුපර් මාකට් යනවා එහෙම නැත්නම් චිත්‍රපටි බලනවා එහෙම නැත්නම් ට්‍රිප් යනවා ඔය කරන් ගියොත් එහෙම අර ආතාපි කියන ගුණේ නෑ ඒ කියන්නේ කෙලස් තවන බැර ඊට පස්සේ ඒක නිකන් ගිනි ගන්නා දණ්ඩ වගේ අතුල්ලන්න ඕන ගිනියනකම් ආය මගදී අද්දකර දෙනවයි කියලා බිම තිබ්බහම ඒ ගිනි ගන්නා දණ්ඩේ රස්නේ හිටින්නේ නෑ දිගටම අතුල්ලන්න ඕන ඉතින් අතුල්ලන ක්‍රියාවත් හැමදාම කරන්න වෙන්නේ නෑ එක වෙලාවක් තියෙනවා ඒ වෙලාවේ තල්ලු කරලා දාන්න ඕන. අනේ තල්ලු කිරීමට ආතාප කියන වචනේ නිපක කියන ප්‍රඥාවකුත් මෙතන සඳහන් වෙනවා. මේ නිපක ප්‍රඥාව කියලා කියන්නේ ගියාත්මෙන් ගෙනාපු එක. ඒක නැත්තම් අපි සංසාරගතව වඩාගෙන එන ගැම්ම. සංසාරගතව වඩාගෙන ට්‍රෙන්ඩ් එක. එහෙම නැත්තම් ඒක හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා. ඉස්ලාමික උපනිශ්‍රේ සම්පatti කියලා මේකට කියනවා. උපනිශ්‍රේ වශයෙන් විපත්තිත් තියෙනවා. අපි කොච්චර මේ ආත්ම ශීල් රකින්න වේදිලා සිල්ල තුන් එක්ක බණ අහමින් කටයුතු කළාත් අපි වගේම භාවනාදී කටයුතු වලට හිතගත යොදාගෙන කටයුතු කළාත් අර අතීත කරපු කර්ම එළියට එනවා. ඒක දැනගෙන ඒක මේ දැන් මේ මගේ මේ ඉස්සරහා ඉන්න කෙනා මට ගහනවා නෙවෙයි. ඉස්සරහා ඉන්න කෙනාට හතුරුකමක් මට කරන නෙමෙයි. පෙර කරපු කර්ම ජීවෙන වෙලාව. සමාජයට උඟා උදව් කරන මිනිස්සු. හිතා ගන්න බැරි උදව්. ඒවා නිකන් ඒ යෝගයක්ම තමයි. ඒන කොටත් එයාට ස්තුති කළ වැඩක් නැහැ. ස්තුති කළ යුතුයි. නමුත් ඒ ස්තුතියට එහාගේ උදව්වක් වෙලා තියෙනවා. ඒකට ගල් සයිකොලොජි වල උගන්වන්නේ ප්‍රෙස්ටිජ් කියලා. ප්‍රෙස්ටිජ් කියලා කියන්නේ Taman බාහිරයට කරපු සේවයේ වැඩි නම් බාහිර සමාජයේ මොකද්ද ප්‍රෙෂර් එකක් ඩෙවලොප් වෙනවා. එයා යන යන තැන නන්නා දුන්නාය පවා යට උදව් කරන්න පටන් ගන්නවා. ඒකට අපි කියනවා කුසල සම්පatti කියලා. උපනිශ්‍රේ සම්පatti කියලා. ඉතින් මේ පුද්ගලයා යනකොට ඉබේම සමනලයට අතු නමුනා වගේ ඔක්කොමලා උදව් කරනවා. ඒ ඒ වෙලාව හොඳින් ඉඳලා නැත්නම් මෙයාගේ පිනද නැත්නම් අපි මුලිච්ච වෙන්නේ අපි ගියාත්මවල එකතු වෙලා ඒකට යහපත් ක්‍රියාවත් කරපු අය දන්නේ ඔක්කොම නිකන් ඥාතීන් වගේ වැටෙන ගතියක් තියෙනවා. ඉතින් ඒක සාහිත්‍ය පැත්තෙන් පෙන්වන්නේ දවසක මේ ලෝකේ සක්විත රජ කෙනෙක් පහළ වෙනවා නම් ඒ රජුරන්ට කොදව් 700ක රජවරු රාජ්‍ය භාර දෙනවා. එයා රාජකීය ලීලාවෙන් යනකොට ඒ කොදෙව්ව රජුරෝ මෙයා පිළි අරගෙන බුදු අම්මේ අපේ කොදෙව්වට ආපු එකත් වටිනවා මෙන්න බාර ගන්නයි කියලා බාර දෙන ඉතින් රජුරෝ සක්විති වෙන්න ඉන්න එක නකින්න නෑ ඔයාම කරගෙන යන්න පසල් දනව්වක් විදියට මම ඔක්කොටම සක්විති වෙන්නම් කියලා චක්‍ර රත්නය උදකමාණික්‍ය ඒව දකින්නවත් එක්කම ඒ රාජ්‍ය වශයෙන් බාර දෙන ගතිය. ඉතින් ඒක මේ ආඩම්බරයටත් එක තමයි මම කියන්නේ මේ සතිපාසල කරනකොට අපිට ලැබෙන සහයෝගය දැක්කහම හිතා ගන්නවත් බෑ මොන විදියෙන්වත් හිතා ගන්න බෑ ඒකට මම එහෙම මගේ නම්බුවට දාගත්තයි කියලා මම කිව්වේ දැන් නිස්සරණ වනේ වැඩවලටත් මැස් එක්කත් වහන්නේ ඒන හැම දෙයකටම ඕනම දෙයකට අපි කරුණු ගන්නවත් ඕන කෙනෙක් අඩු ගන්න අනුකම්පාසගතව අහනවා ඒ නිස්සරණ වනේට එක විදියට විරුද්ධව යෑමක් වගේනේ සතිපාසල ඒකට යනකොට පැහැදිලිව කියවන ඉස්සන්නෝනේ කඩාවැටි මහ කඳ දිර්ලයයි මේ අතු වලට සලකන්න යන්න එපයි කියලා. නමුත් එහෙම වෙලා නැහැ. ඒ මොකද ඒක ඒ විදිහට ඩ්‍රයිව් කරගෙන ගියාම සතිපාසලටත් ලැබෙන සහයෝගය අනිවාර්යයෙන්ම නිස්සන්නවනෙත් උනන්දු කරගෙන තමයි යන්නේ. ඉතින් ඒකට මේ ලෝකෙ මෙච්චර දුෂ්කරතා තියෙද්දි ආර්ථික කඩාවැටලා සෞඛ්‍ය කඩාවැටලා මිනිස්සු වහ කනවා ඒ වගේම දකින දකින කරන මරණවා අරගල කරනවා ඒ කටයුතු කරද්දිත් මේ සතිපාසලට කරදරයක් නැතුව මේ සමලලයට අතුනමන වගේ එනකොට ඒක යුගයේ මෙහෙවරක් වගේ පේනවා එතකොට පේන්නේ අර තමන්ට තරම් හතුරුකම් කරපු හොරෙක් හොරෙකුට හතුරුකම් කරපෙක නෙවෙයි ඒකේ අනිත් පැත්ත ඒක දකින්න ඒ පොතක් ලියපෙ කෙනෙක්ව අඩු ගානේ අනාගාමී වෙලා ඉන්න ඕනේ කියලා මේ ලෝකේ ඇත්තටම හොඳයි. සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි. ඒකත් ජයසිරි මංගල. මුගව දෙනේ දකින්නේ ඒක අනිත් පැත්තට. අරුට හරියනවා මට හරියන්නේ නැහැ. මට මෙච්චර සුසුකම් තියෙනවා මට ඒ අවශ්‍ය මේ නිලයේ ලැබුණේ නැහැ. මම මෙච්චර මාකටිං වෙලඳන් කරනවා මට අවශ්‍ය ලාභ ලැබෙන්නේ නැහැ කියලා. මේ අපිට ලැබෙන්න ඕන කොට ලැබිලා තියෙන්නේ. අපිට වෙලා තියෙන එකේ සතුට නැහැ. දැන් කොසල් රජුරෝ කියන්නේ ඒ වගේ විශාල මේ ජනපද රාශියකට මහරජ කෙනෙක්. ඉතින් සාමාන්‍යයෙන් මෝඩ මිනිසෙක් වශයෙන් තමයි කියන්නේ දැන් කාලේ හිටියනම් කොසල් රජුරෝ අපිට ඔහොම කියන්න හම්බෙන ඉඩ කතා දානවා. නමුත් දැන් නිසා අපිට කියන්න පුළුවන් ප්‍රසේනජිත් කෝසල, ප්‍රසේනජි කෝසල. එයා කතා කරලා කියන්නේ කේසන්නුකෝ පියෝ අත්තා මොන වගේ කෙනෙකුටද ස්වාමීන් වහන්සේ Tamanට Taman ප්‍රිය වෙන්නේ ඒක මේ තමන්ට තමන් ප්‍රී වෙන්නේ කොහොමද කියන මේ නිකන් ෆ්ලැට් ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙම නැත්නම් මේ හර නිකන් පැතලි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. කොයි වගේ කෙනෙකුටද තමන්ට තමන් ප්‍රිය වෙන්නේ. ඒ කියන්නේ අපි තුල පුද්ගලයෝ රාශියක් ජීවත් වෙනවා. අඩුම ගානේ දෙන්නෙක් ඉන්නවා. හොඳ පැත්තට බලන එකෙක් ඉන්නවා, නරක පැත්තට බලන එකෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නම තමයි කොළු කට්ට ඇතුලේ ජීවත් වෙන්නේ වම් මොලේ දකුණු මොලේ කියලා. ඉතින් අපි වැඩියෙන් ආශ්‍රය කරන්නේ අනේ මට තාම හරි ගියේ නෑ මම හොයා ගන්න ඕනේ මම කඩා වඩා ගන්න ඕනේ තමයි හම්බ කරන්න ඕනේ තමයි මිරිකලා ගන්න ඕනේ කියලා වංගමලයට තමයි මේ අධ්‍යාපනයයි මේ ශාස්ත්‍රයයි මේ ශිල්පයයි ඔක්කොම උදව් කරන්නේ. ඒකෙන් විනාශ කරනවා. මොකද්ද විනාශ කරන්නේ? පෘථිවි තලය විනාශ කරනවා. පරිසරයේ දූෂණය වෙනවා. Taman දූෂණය වෙනවා. ඉතින් යම් ප්‍රමාණයකට දූෂණය නැතුව ජීවන ලබන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඒ විදිහට ඒ තමන්ගෙම කුට්ටිය කඩා ගන්න දඟලන කෙනා නිසා දකුණු මොලේ චප්ප වෙනවා. දකුණු මොලේ පැත්ත සප්‍රෙස් වෙනවා. එහෙම නැත්නම් එයාට එයාගේ තියෙන సౌందර්යය සහ ඉතිර පැතර වැඩිච්ච පද්ධතියට එළියට එන්න බැරි වෙනවා. මොකද අර සාහසික මනසක් තියෙනවනේ මේ පැත්තේ කුට්ටිය කඩා ගන්න නැත්නම් කාගෙන යන්න අන්නේ කාගෙන යන මනසෙන් අර సౌందර්යයේ පද්ධතිය විනාශ වෙනවා. ඉතින් ඒක නියුරෝ සයන්ටිස්ට්ලාට අහු වුණා. ඒත් අහු වෙලත් ඒගොල්ලෝ ඒක ප්‍රසිද්ධ නොකර අවුරුදු 115ක්ද කොහෙද ඉඳලා තියෙනවා. මේක කිව්වොත් ස්නායු වෛද්‍ය විද්‍යාවට තියෙන එක කැඩලා යයි කියලා. ඒක දැකලා තියෙනවා මේ වම් මොලේට උනාට වැඩි පෝෂණය කෙරුවොත් දකුණු මොලේ පැත්ත කොර වෙනවා. ඒක මේ කුරු වෙනවා. එහෙම නැත්නම් අක්‍රිය වෙනවායි කියලා. ඒ නිසා సౌందර්යය නැති වෙලා තියෙනවා. කාන්තා පක්ෂයට සලකන ගතිය නැති වෙලා තියෙනවා. මාතෘත්වයට සලකන්නේ නැහැ. පරිසරයට සලකන්නේ. ඔය බලු මල් හරි කමන්නේ සල්ලි හම්බ කරපල්ලා ඥාම් යව් ගන්න නැණි කියන කතාව. ඒක අපි ඉස්කෝලේ යන කාලේ අපිට පැහැදිලිව පෙව්වා. අපේ අම්මලා තාත්තලා මෝඩයෝ ඒගොල්ලෝ දන්නේ නැහැ මේ පරිසරයේ වැඩ ගන්න නිසා සූරකාපියව. පුළුවන් විදිහට සූරකාපියව. හැබැයි ඒකෙන් කෙරුවේ මොකද? බටහිර මනස නැත්නම් මේ බටහිර ලෝකයේ අධ්‍යාපනය හරහා අපේ මනස සූරකෑවා. ඒකට කියන්නේ බ්‍රේන් ඩ්‍රේන් කියලා. ඉගත්තු සේරම මේ පැත්තට ඇදලා ගියා. කමක් නැහැ. ඒගොල්ල අර අධ්‍යාපනයෙන් උළු ගන්නලා කුළු ගන්නලා තියෙන සිංහල මනස එහෙම නැත්නම් දේශීය මනස අර ලාභ තකා හිට ගියා. ගියාට කමක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම දන්න ක්‍රමෙන් නැත්නම් මට දන් බලා තියෙන ක්‍රමේ හැටියට වෛද්‍ය ශාස්ත්‍රය අනුව තමන්ගේ චර්චේ කොට ගහගත්ත කෙනෙක් තමන්ගේ රටෙන් යනවනම් WHO එක World Health Organization එක දීලා තියෙනවා මෙන්න මෙච්චරක් තමන්ගේ රටට ආපහු ගෙවන්න ඕනේ කියලා. ඒක World Health Organization හොඳ පැත්තක්. මේ ළඟදී ලංකාවේ ඇති කරලා තියෙන නීති අනුව ඒකවත් නොතක පිටරට යන්න අවසර දීලා. එතකොට අර අම්මගේ තනිය මතක නැති කරලා. ඊල්ලෙවල ගෑණිගේ තනිය ලොකු කරගෙන. දැන් තමා දැන් තමයි ලීලිගේ ප්‍රශ්නයක් ඇති කරගෙන. ඉතින් අර තනිය කිරිබීපු තනිය අමතක කරන්න හොඳ නෑ. එහෙම කළා පිටට ගියටදී ප්‍රශ්නකුත් නෑ. ඉතින් ධර්ම දූත සේවයට යනකොට එහෙමනේ තියෙන්නේ. එහෙම අමතක කරලා යන්නේක තමයි ශ්‍රේෂ්ඨ ධර්ම දූත සේවය කියලා අපි සිංහලයෝ කියනවා මිහිඳු මහරහතන් වහන්සේ ආවපව් ගියේ නෑ ඉන්දියාවට. ධාතු තැම්පත් කෙරුවෙත් මෙහෙ ආයේ ගියේ නෑ මේ ඒ ඒ ලංකාවේ ශාසනය පිහිටන නිසා නැත්නම් ඔක්කොම වෘත්තිකයන්ට එහෙම කරන්න බෑ මේ විදියට බලනකොට ඒ බටහිර ආර්ථිකයේ බටහිර අධ්‍යාපනයේ මේ සූරකාප සූරකෑමන දැන් නයිසර්ගයේම අපව හැරලා තියෙනවා හැරනවා ඒකට අපිට සාතික වෙන්න පුළුවන් දැන් ආයෙත් මිනිස්සුන්ට කියලා තියෙන මේක අඳුරුයි ලංකාව. ඒ වුණාට ගිහිල්ලා පුළුවන් විදියට පුළුවන් ගිනි පෙට්ටිය හරි පත්තු කරමු. කවුරු හරි ඊටපන්දමක්වත් පත්තු කරගන්න නැති වෙයි කියලා කතාවක් ඊයමට අහන්න හම්බුණා. ඒසයි පිටරට සැප සම්පත් දාලා එනවා ලංකාවට. හැබැයි ඒක හොද දැනුමක් ඇති වෙන්නේ. දිනු රටක දිනු පද්ධති දැකලා ඉන්නේ. ඒ අර නැවත ගෙදර බලාපහු වෙන ගමන. අන්න එතෙන් ගියාට පස්සේ තේරෙනවා කවුද Tamanට ප්‍රිය කියලා. එතකොට කොවැනි කොයි වැනි කෙනෙක්ද Tamanට ප්‍රිය වෙන්නේ කියලා. Tamanට Taman ප්‍රිය වෙන්න අපි අපි යන ධර්ම ප්‍රවාහයත් එක්ක પરම්පරාත් එක්ක බැලුවොත් අනුප්පන්නානම් පාපකාණං අකුසලාණං ධම්මාණං පහානාය කියන ප්‍රයත්නයත් uppannā anuppannānaṁ pāvakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya uppannānaṁ කුසලාණං අකුසලාණං ධම්මාණං පහනාය කියන මේ කර්ම දෙක දැනට මේ මොහොතේ උපදින කර්ම නරක වැඩ ප්‍රහාණය කරන්න ඕන. ඒ වගේම පෙර කළ අකුසල් වල තියෙන කහට පෙර කර අකුසල් වල තියෙන නරක නපුර මතුවෙනවා ධාර්මික ජීවිතවලටත් භාවනා ගන්නේ. ඒකටත් කේන්ද්‍රී ගන්නට නරකයි. අන්න එහෙම කෙනාට විතරයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදාති කියලා තාම Tamanට කරගන්න බැරි වෙච්ච මේ manuss මොලේ තියෙන Taman ළඟ ජන්ම දායාදයක් වශයෙන් තියෙන මේ කුසලතා දියුණු පවුණු කරන්න අදහස් හරි පහළ වෙන්නේ නැත්නම් Tamanට Taman ප්‍රිය වෙන්න මූලික සුදුසුකම් ලැබෙන්නේ වර්තමාන මොහොතේ තමන් කරන ඉන්ද්‍රයන් හා ප්‍රතිබද්ධ මේ අකුසල් ඒවට කියනවා වීතික්කම භූමි කියලා. එහෙම නැත්නම් කියනවා සමාජ නීති උල්ලංඝනය කරනවා කියලා. විතික්‍රමණය කියලා තමයි ඒකට තියෙන pāli වචනේ. ට්‍රාන්ස්ක්‍රෙස් කියලා තමයි කියන්නේ මේ සාමාන්‍ය මිනිසුත් එක්ක ඉන්නකොට එකිනෙකා කුලල් ගා ගන්න එපා. සමගිය බලා ගන්න. බලා ගන්නවා නම් මේ මොහොතේ අකුසල් නොකර සිටීම කියන එක ඉතින් අපි මේ ඇති කරගත්ත මතු කරගත්ත පොයින්ට් එක තව පොඩ්ඩක් දියුණු පවුණු කෙරුවොත් ඊයේ කඩුවෙලදිත් මම මතක් කරා අපි ඒ වෙලාවේදී මේ පින් කරලා උපයාගත්ත මේ ඇස් දෙක ස්වේච්ඡාවෙන් වහගන්නවා. ඇයි ඒ ස්වේච්ඡාවෙන් වහගන්නේ? මේ ලස්සන දේවල් පේන්න තියේදී මේ ඇහෙන් උපදින කෙලෙස් මේ මොහොතේ ඇහෙන් උපදින්න තියෙන කෙලෙස් නොයිපද වීමේ අදහසින්. එහෙම නැතුව මේ අත්ති කියලා මතාන් යෝගයක්වත් අත් දෙකත් එක තියෙන තරහක්වත් නෙවෙයි. පේන රූප නරක නිසාත් නෙවෙයි. දෙක සද්ද ඇහෙන්නේ නැති තැනකට යනවා. ඇහෙන්නේ නැත්තේ අද සංගීත ලෝකේ ඉතාමත්ම දියුණු මේ ඩොල්බි සිස්ටම්, මොනෝ සිස්ටම්, එහෙම නැත්නම් ওই තියෙන මීඩියා, එහෙම නැත්නම් communication facilities, artificial intelligence superi. එහෙව් එකේ ඇයි සද්ද අහන්නේ නැතුව ඉන්නේ? ඒකත් එක තියෙන තරහකටද නැහැ. ඇහුවොත් මේට වැඩි අකුසල් උපදින්න පුළුවන් කියන බයට අපි කරන ඉන්ද්‍රිය සංවරයේ පිණිස කන් දෙක වහන්න බෑනේ සත්තුන්ට. ඒ නිසා සද්ද නැත්ැනකට යනවා. අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා. ඊට පස්සේ නාසයෙන් දිවෙන් එන සංඥා తాවකාලිකව නතර කරගන්නවා. මේක සඳහා ලොකු ශාංශ මතක් කරනවා මඳ ආලෝකයේ සහිත සාමාන්‍ය වාතාශ්‍රය තියෙන තැනකට යන්න සුවඳත් එන්න දෙන්න එපා ගඳ එන්න දෙන්නත් එපා. එතකොට නහය හැතපෙනවා. ඊට පස්සේ දිවෙන් රස මසවුළු අලඳන්න එපා. දිව කැම්පත් වෙලා තියාගන්න. මොකද දිවෙන් જાති දෙකක් කරනවානේ කතාවයි රස විඳින එකයි දෙකම නතර කරන්න. ඒකල කය හුඹහක් වාගේ තැම්පත් කරගන්න ඇවිදින්නත් එපා, හිටගෙන ඉන්නත් එපා, නිදාගෙන ඉන්නත් එපා. මොකද මේ හුඹයේ හැඩේ, චෛත්‍යයක හැඩේ, <clears throat> පිරමීඩයක හැඩේ කඩන්න බෑ කාටවත්. නඩත්තුවක් නැහැ. ඉතින් ඒ විදිහට පట్టලව වාඩි වෙනවයි කියන එකත් අත්තානංචේ පියංජඤ්ඤා තමයි. Tamanට Taman ප්‍රියකනා කරන වැඩි. ඒක කියන්නේ සුඛී අත්තානම් පරිහරාමි. හොඳට පట్టලව වාඩිලා ඉන්නවා කරගන්න බැන්න පූසෙද්දියා බලන්න. කරගන්න බැන්න ඉබ්බෙද්දියා බලන්න. කරගන්න බැන්න මාළු ටැංකියේ ඉන්න මාළුවෙද්දියා බලන්න කොච්චර ලස්සන තියෙනවා මේ උන් මේ මෛත්‍රී භාවනා කරලා නෙවෙයි. උන් ඇවිල්ලා මේ බක තපස්ස කළ බලල් තපස්ස කළ නෙවෙයිනේ. ඉඳගෙන ඉන්න ඉරියව බලන්නකො සෝක්‍රටිස් ඉඳගත්තා වගේ. බලාගත්තත් ඒ බලන පූසා. කවදාකවත් පූසෝ ගැන කතා කරපුවා ජන අප්‍රිය වෙලා නැහැ කියන්නේ ජනප්‍රියයි. ඒ වගේ තමයි හොඳට පටල වඩන. දැන් මේකෙන් මොකද්ද කරන්නේ? ඇහ කන දිව නාසය කය කියන වගේ උපදින්න යම් කෙලෙසයක් තියෙනවා. ඒක නතර කිරීම පිණිස බයපක්ෂව කොර වෙලා වගේ, බීරි වෙලා වගේ, පොට්ට වෙලා වගේ, ඥාණේ නැතු වගේ වාඩි වෙනවා. බලන්න කොච්චර අමාරුද කියලා. විශේෂයෙන්ම මේ අපි අපිට තේරෙනවානේ ඔන්න ඊයේ පෙරේද වැස්ස වැඩි පටන් ගත්තා. ඒකෝද සම්පූර්ණ ඇඟ ඇතුලේ ඉස්තු ගුණය වෙනස් වෙනවා. සෙම පැත්ත වැඩි වෙනවා. අර තිබුණ ග්‍රීෂ්ම ගතිය අඩු වෙනවා. ඔච්චර කල් තිබුණේ ග්‍රීෂ්ම ගතිය වැඩි, සෙම ගතිය අඩුයි. ඉතින් මේ දෙකට ඇඟ හැඩ ගැහෙනකොට ඇඟ ඇතුලේ ප්‍රමේහ වාත වැඩෙනවා. නිින්ද අඩු වෙනවා. කැම රුචි නැති වෙනවා. විශේෂයෙන්ම දැන් මේ අපි ඉන්න පරිසරයේ බොහොම තදට බලපානවා. මොකද එක දවසක් ඇස්සොත් දවස් තුනක් විතර යනකම් තෙතම වෙන්නේ. ඉතින් මේ ඔක්කොමත් තියේදී ඇඟ එක තැනක මුත්ත තිබ්බා වගේ ඉඳ තියෙන එක. ඒ මොකටයේ? <clears throat> නූපන්න කුසල් නොයිපද වියම් පිළිසයි. දැන් මෙහෙම වාඩි වෙලා ඉන්න පුළුවන් පිසකටයි මම මේ කතා කරන්න කියලා හිතලා අපි පොඩ්ඩක් ඉස්සරහට ගියොත් එහෙම වාඩි වෙලා ඉන්නකොට අපේ හිත නන්නත්තර වෙනවනේ. අපේ හිත වඳුරු මනසට යනවා. එහෙ දුවනවා මෙහෙ දුවනවා කොටින්ම විචාරයක් නැහැ. ඒක කියන්නේ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. ඒක මගේ මනස නෙවෙයි. ඒ මනුස්ස මනස ඇති. එහෙමවත් ඉඳගත්තේ නැති කෙනාට ඒකවත් දන්නේ නැහැ. ඉතින් අර කර්මය කියන්නේ ආධුනිකයාගේ නරක වේලාව කියන්නේ ඉඳගත්තට පස්සේ තමයි මේ ඇඟ අර කැලෙන් ගෙනාව කුළුමිහරක වාගේ ශිෂ්ටාචාර වෙන්න කැමති නැහැ. කනෝක බැඳලා ඉන්න කැමති නැහැ. නටනවා. ඉතින් මේ නැටිල්ල මෙයා හිතනවා මම කියලා. <coughs> නැත්නම් මගේ නැහැදිච්ච කම කිය. නැත්නම් මගේ කිය. නැත්නම් මගේ ආත්මය කිය. බුදුචානන්සේ සඳහන් කරනවා මම සාරා සංකේ කල්පලක්ෂයක් පෙරුම් පෙරුවා. අවුරුදු 45ක් බුදු යගක් පාවිච්චි කරා. ඒත් ඕක ඔච්චර තමයි. ඔය ඉතිසලා කොසල් රජු වහනවා. <coughs> ආ ජාතස්ස අත්‍ය අඤ්ඤත දාතස්ස ජරම් මරණ. ඉපදිච්ච කෙනෙකුට මරණයෙන් මෙපිට වෙන දෙයක් තියනවාද කියලා. මරණයෙන් ඉක්මවන්න පුළුවන්ද? බෑ. පුණස්ක රජුරවණ්ඩත් බෑ. කොච්චර පරිවාර ජනතාව කොච්චර <clears throat> අන්තපුර ඉස්වීන් කොච්චර ජීවත් ජාතස්ස ජරා මරණ. බුදුහාමුදුරන්ටත් බෑ කියලා. ඒ කියන්නේ බෞද්ධයෙකු හුලම් බහිනවනේ අපි හිතන්නේ බුදු වුණාට පස්සේ බුදුජානක ඔක්කොම කරන්න පුළුවන් කියලානේ. බුදුරජාණන් කියන මටත් බෑ. ඒ වගේ තමයි අර විදියට ඇහ කන දිව නාසය කයමයි නතර කරාට ඇහ කය දිව නාසය ඇහ කන දිව නාසය කය මන නතර කරන්න උත්සාහ කරාට අර පරණ කර්ම බුබුලු දානවා ගොජ දාන අපි ඒක ගොජේ කියලා කියනවා අන්නේ ගොජේ දකින්නකොට දෙවෙනි සැරේට විශාල පශ්චාත්තාවයක් එනවා. බලන්න මෙහෙම කළා යන්තම් වාඩි වුණා. ඔය එහෙන් මැස්සෙක් එනවා. මෙහෙන් කැස්සක් එනවා. මෙහෙන් වැස්සක් එනවා. මොන්නම් මගුලක්ද මන් දන්නේ කියලා අර වැස්සටයි අර මැස්සටයි අර කැස්සටයි තරහ වෙලා අර ගෙවිච්ච කර්ම පරණ කර්ම ගෙවෙනකොට අලුතෙන් කර්ම රැස් කරනවා. ඔය තමයි සංසාර කියන්නේ. ඉතින් එතනදී අර ඉන්ද්‍රිය සංවරයට ගත්ත හික්මීම ශික්ෂාව තව ඉස්සරහට යන්න එපා. තව ඉස්සරහට යන්න ඕන කාගත් දෝෂයක් නෙවෙයි. උඹම කරපු දෙයක්. මෙන්න මේ දෙක යට කරපු එක්කනාර විතරයි Tamanට Taman ප්‍රිය වෙන්න පුළුවන්. ඒ දෙක නැති ඔය මොන සමාජ සේවා දාසේවකයෙ වුණත් මොන ආර්ථික විශේෂඥයෙ වුණත් මොන බෞද්ධ දාර්ශනිකයෙක් වුණත් මොන රජෙක් වුණත් කෙලින්නේ පච. දන්නේ නැති මගුලක් කතා කරන්නේ. Taman අත්දකලා නැහැ. දැන් මේ කතා කරන අපිත් මේ සටන කරද්දී සමහර විටක ගත කළ ජීවිතයේ ආදර්ශයක් විදිහට විනාඩි 5ක් 10ක් ඔය පරියන්කේ ඉන්න පුළුවන් වෙයි. ඕකෙම දිගුවක් තමයි යම් යම් ප්‍රමාණයට හැඟුම් මුදා හැටියට සක්මනීදි කෙරේ. ඇද්ද කැඩලා හිටියට, ශබ්ද ඇහුණාට, කය ක්‍රියාවත් වුණාට ඒ ඉරියව්වේ පවත්වනයි කියන එක එහෙම ඉන්න පුළුවන් කියන කතාවෙන් බැලුවොත් එහෙම ඉරියව්වේ පවත්වනකොට එහෙම නැත්නම් සක්මනේ පරියන්කේ ඉනකොට එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ හිත දාගෙන ඉන්නකොට ප්‍රධාන සියල්ලන්ටම සමාන දුර්ලකම් වගේකුත් මතුවෙනවා. ෆ්‍රික්ෂන් කියලා කියන අපි ඝර්ෂණ. ඒ ඒ කෙනාට ආවේනික ෆ්‍රික්ෂන් එකකුත් මතුවෙනවා. ඒ ධාතුනානත්වේ නිසා. ප්‍රධාන මතුවෙන <clears throat> දුර්වලතාවේ ප්‍රධාන මතුවෙන රෝග ලක්ෂණ තමයි කම්මැලිකම. නිදිමතකම, නීරසකම, විරතිය, ආ නිබ්බිදාව. ඒක ලියන්න හුඟ දෙනෙක් අකමැති. ඒගොල්ලෝ හිතන එක මේ මේ කම්මැලි වීම මගේ දෝෂයක් කියලා. නැත්තම් කම්මැලි වීම නිදිමතක් කියලා. නෑ මේ දියුණු වෙනකොට මනසට මායя දෙවෙනි වතාවට ගෙනත් දාන වංචනික දහර. න්‍යායවට විපස්සනා උපක්ලේශ කියලා කියනවා. ඒක හෙලිකරන්න නම් මේ භාවනා කරනකොට මට වෙනදට වැඩිය නිදිමතක් වෙනවා. එපා වීමක් වෙනවා. වහන්සෙත් එපා වෙනවා. ධර්මෙත් එපා වෙනවා. බුදුහාමරොත් එපා වෙනවා. පන්සලත් එපා වෙනවා. කමට අහනත් එපා වෙනවා. බත් කන්නත් එපා වෙනවා. ඔක්කොම එපා වෙනවා කියලා කියන්න මූණට දීසි නැහැ. ඒ මොකද අපි මේ මූණිච්චාව කියලා එකක් තියෙනවානේ. ඒව වසංගනවානේ. ඉතින් එහෙම වසංගනව නම් ඒක ගුරුවරයාගේ වැරද්දක් කියලා 100%ම ගුරුවරයාගේ වැරද්දක් කියලා පඬිස්සාංශි කියනවා. මම ඒ දිශාවට දිසා නමස්කාර කරනවා. ඒක කරපු ඇත්තෝ ඉන්නවා. කරපු ඇත්තෝ තමයි ආචාන්චා ඉතින් යාගෙනම පොත ලියන ගෝස් කෝන්ෆීල් ජැක් කෝන්ෆීල් කියනවා මම එහෙ තියෙන මහානිකායේ පැවිදි වෙලා බානකොට පූජා උත්සව නිසා මට බෑ කියලා මම ශිවරුවරින් හදනකොට ඒ හාමුදුරුව මම සුද්ධෙක් බව දැන. ඒ කියන්නේ සුද්ධ පැවිදින කාලෙක නෙවෙයි පටන් ගන්න කාලේ. මම අචාන් ශාගාවට ඇරියා. ඒ ස්වාමීන් වහන්සේ කැලේ පොඩි පිරිසක් තියාන බණ භාවනා කරනවා මම හිතුවා වැඩේ හරි කියලා මට දුන්න ඈත කුටියක් මම කුටියේ ඉඳගෙන කියන විදිහට වැඩ කරන හිටියා <clears throat> වරින් වර වරින් වර අපි සාමික භාවනාවට යනවා <clears throat> වරින් වර වරින් වර අචංචා ස්වාමී අචං කියලා කියන්නේ ගුරුනාංශ කියන එකයි ඡා කියලා කියන්නේ පටවැණි නම ඡා කියන ස්වාමීන් වහන්සේ හම්බෙන්න යනවා යන යන හැම වෙලාවෙම මට ඉන්ස්පිරේෂන් එකක් එනවා මට <sniffs> ආසයි අර වගේ පූජා විදි නැහනේ නමුත් එක දවසක් යනකොට මම දැක්කා මේ මම නూరు වෙලා කියන්නේ නැති මේ හාමුදුරුවෝ සුරුට්ටුවක් බොනවා. ඔන්න එක පාට මට අර තිබුණු ශ්‍රද්ධාව කැඩුනා. ඊට පස්සේ මං හිතාගත්තා උඹ නුහුරු වෙලාට ගිය නිසානේ ඔක දැක්කේ. උඹ කියන වෙලාවට ඵලයන් ඊට පස්සේ මුකුත් කරන්න යන්න එපා කියලා හිත හදාගෙන ආයෙත් කුටියටලා භාවනා කරලා තියෙනවා. ඊට පස්සේ දෙවෙනි සැරේ යනකොට දික් ආසනයක වාඩි වෙලා හැරමිසුත් ළඟ තියන සේවකයෝ දෙන්නේ වැඩ ගන්නවලු, බනිනවලු, ගහනවලු, අරුන්ගේ වැඩ ගන්නවලු. ඊට පස්සේ හිතුවල යක්ෂණේ මේ මිනිස්සයා රාත්‍ත්‍ච්ච කෙනා මේව සුරුට්ටු බොණ්ඩයි මිනිස්සුන්ට තලාපල පෙරා වැඩ ගන්නයි බෑනේ කියලා කියාලු කුටියට ඒකත් මගේ නරක වෙලාවට දැකපු එකක් කියලා හිතාගෙන ඉන්නම බැරිලු ඉන්නම් බැරි දැන දවස් තුනක් විතර කාමරේ කල්පනා කරලා කල්පනා කරලා සිවුරයින්ද තීන්දු කරලා ස්වාමීන් වහන්සේට ගිහිල්ලා කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මෙහෙමයි මම මේ බටහිරින් ඉඳලා ආයෙ මාරුවෙන් තමයි මේ අවුරුදු තුනක් විතර හිටියේ මම සිවුරු අරනවා ඊට පස්සේ කළා හොඳයි ඉතින් ඒක ඉතින් ওই වගේ රටක ඉඳලා ආවිලා අවුරුදු තුනක් හරි මහානකම් කෙරුවානේ කියලා ඒ හාමුදුරු ගණන් ගත්තේ නැතුව. දැන් මේ වෙලාවේදී කතා කරලා එමීට ඉංගියක් දුන්නලු මම ඔබ වහන්සේ රාතන් වහන්සේ නමක් කියලා හිතාන හිටියේ ඔබ වහන්සේ තමයි මට ආදර්ශය, උද්දීපනය, එහෙම නැත්නම් උත්ප්‍රේරණය මට ප්‍රධාන වශයෙන් යන්න හේතුව ඔබ වහන්සේ කෙලි කලකිරුණයි කියලා. ඊට පස්සේ කිව්වලු මෙහෙම මම හිතුවේ නෑ ඔබ වහන්සේ වගේ කෙනෙක් මෙහෙම මේ බීඩි සුරුට්ටු බොන කෙනෙක් කියලා මම හිතුවේ නෑ ඔබ වහන්සේ වගේ කෙනෙක් මේ මිනිසුන්ගෙන් වැඩ අරගෙන කරන කෙනෙක් කියලා කෙලිම කියලා ඊට පස්සේ කිව්වා මහත්තයෝ කොච්චර මේ ආවුසෝ කොච්චර වටිනවද ඔයා හොඳ වෙලාවටනේ බාහිර රහතන් වහන්සේනම දැක්කේ නැත්තේ දැක්කනම් එයාට වැඳ වැඳ ඉන්න මිසක ඔයා කවදාකවත් රහත් වෙන්නේ නෑනේ දැන් දැනගන්න බාහිරේ නෑ රහතන් වහන්සේලා මම රහත් වෙන්න ඕනේ කියලා ඒක තමයි මේ ගුරුවරයා මේ පණිවිඩය දීලා තියෙන්නේ කියලා ඔයා ඒක තීන්දුව කරගන්න බැවිදුනත් එකයි උපැවිදිුණත් එකයි කියලා. ඊටස් කියනවා ඒ වගේ Tamanට කෙලින්ම චෝදනා කරනකොට ඒකෙමුත් ධර්මතාවයක් මතු කරලා දෙන්න පුළුවන් කෙනෙක් නම් මෙයා ඒකාන්තයෙන් රහත් වෙන්නේ නැති කියලා ආයෙත් සද්ධාව ඇති උනායි කියලා. කියවන්ට living masters of Buddhist living Buddhist masters කියන එක ඒකේ තායි හාමුදුරු බුරුමහාරු ගැන සම්පූර්ණ සඳහන් වෙලා තියෙනවා. ලංකාව ගැන සඳහනක්වත් නැහැ. ලංකාව ගැන සඳහනක්වත් නැහැ මම මේක ඉංගියට වගේ ඥානාරාම ස්වාමීන් වහන්සේට කිව්වා. උභාන්සලා මෙච්චර සමාජ සේවයක් කෙරුවට ශාසනීය වැඩක් කෙරුවට ජාත්‍යන්තර වශයෙන් කිසිම කීර්ති නාමයක් ලංකාවේ දිනාගන්නේ නැහැ. ඒ සංජය මොනවාක්වත් කිව්වේ නැහැ. ඒ කාලේ වෙනකොට ලංකාවට සුද්ධෝ ඉන්න පටන් අරගත්තේ නැහැ. ඉස්ලාම අප කෙනා තමයි අපිට කොවිඩ් ආහමතුරු. ඒත් කොවිඩ් ආහමතුරටත් බැරි වුණා මේ තායිත් ප්‍රශ්නේ බුරුමේ ප්‍රශ්න ඉක්මවලා ලංකාවේ ಗುಣ චරිතේ ඉන්නවා කියන එක කියාගන්න ඒ ස්වාමීන් වහන්සේට ඒක පුරා උත්සාහ කරයි සාංශ. මේ ළඟදී නැති වුණා ජර්මනිදී කෙනෙක් මිත්‍ය මිත්‍යය වගේ නමක් තියෙන කෙනෙක් ඒ මිනිස්සයා 80 ගානක වයස. එතකොට ඔය දාස් බුද්දිස්ටිස් හවුස් කියන එකට යන්න එක දිගට පඩි නගින්න තියෙනවා 100 ගානක්. ලස්සන පඩියක් උඩ තමයි ඒ කන්ද උඩ තමයි තියෙන වාහනෙකුත් ඉන්න පුළුවන්. දැන් නම් පුළුවන්. ඉතින් මේ මිනිස්සයා ඒක තාම නැගලා එනවා. ඊට පස්සේ මම ගියයි කියලා දැනගත්ත පස්සේ මට කෝල් එකක් කියලා කිව්වා මාසෝලා මම ඔතෙන් එනවා. මට ඥානාරාම හමුතුර හම්බුණානේ. මම කිව්වා ඉතින් මට සන්තෝෂයි මේ පිටරට කෙනෙක් කියන මම උන්වහන්සේගෙත් මම ටිකක් අවසාන ගෝලයා වගේ තමයි කියලා. ඊට පස්සේ යා මම කිව්වලු ගෝලියෝ සේර දිනාටම ඔයාලා රට ලෝකේ ඕන තැනක ඵලයන් ගිහිලා බලලා වරින් කියලා ඥානාරාම ස්වාමීන් වහන්සේ. පස්සේ ආයි ගෝලෙක් කියනවා මට මෙයා ඒ කියන මෙත්තේයද කවුද කියන මට නම් මතක නැහැ සමාවෙන්න. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ගාවට ඇවිල්ලා කතා කරගෙන ඉන්නකොට ඒ ස්වාමීන් ඉඳලා තියෙන අර ඇතුලේ තියෙන ෆොටෝ එක වගේ නිකන් අඳට යඳගෙන ඉඳලා තියෙනවා. ඒකට කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මම මෙහෙමයි මට ගෝලියෝ ටිකක් ඉන්නවා. මම ජර්මනියේ වගේ රටක මැදිහත් වෙලා මේ බටහිර ලෝකේ මේ වැඩක් කරගෙන යනවා විපස්සනා උගන්වන්නේ වහන්සේ අකමැති නැත්තම් ෆොටෝ එකක් ගන්න කියලා. හොඳයි කිව්වලු කිසිම විදිහට පෝස්ට් කරේ නැතිලු. පොටේ ගන්නකම් පොඩ්ඩක් ඉන්න මහත්තයෝ මම කොණ්ඩේ පීරගෙන එනකම් කොණ්ඩාගේ ඉන්න මහත්තයෝ මම ලිප්ස්ටික් ගා ලිප්ස්ටික් ටිකක් ගාගෙන එනකම් කියුටෙක්ස් ටිකක් ගාගෙන එනකම් හැඩ කර මොකක්වත් නැතිලු පොටේ රකන්න කියලා ගෝලයන් කළු මෙන්න උඹලට ගෙනා මෙන්න මේ පුද්ගලයා මෙයා රංගපාන්නේ නැහැ කිව්වා. ඒ වගේ චරිත ලෝකෙට ගියේ නැහැ. ජැක්කොන් ෆීල් ලිව්වේ මේ පුරුමේ තායිලන්තේ ගැන. ඒ ලිව්වේ එයා හිතන ලිවිං මාස්ටර්ස්ලා කියන්නේ. ඉතින් ඒකෙදි පේන්න තියෙනවා තමන් පිළිබඳව කවුරු මොන જાති චෝදනා කරත් තමන්ට ඒ චෝදනාව හරහත් මං අදහන්න එපා ධර්මයේ අදහපන්. පුද්ගලාභිවන්දනයට යන්න එපා. ගියොත් රහතන් වහන්සේලාට වඳින පුදන අන්තිම රහතන් වහන්සේට වඳින පෙරේත જાතියක්නේ ලංකාව කියලා කියන්නේ. මම මලියදේව මහරහතන් වහන්සේට වඳිනවා කියන එක පොත්පත්වල ලියලා තියෙන World Buddhist World Buddhism කියන පොතේ උපහාසයට ලක් කරලා තියෙනවා. අනික් රටවල රහත් වෙන්න හදනවා. අපේ රටේ අන්තිම රාතන් වහන්සේගේ මිනි පෙට්ටියට ඇන ගහලා අනේ අප්පෝ කියලා අඬනවා. ඒ මොකද අර වර්තමාන මොහොතේ කෙලෙස් ඉපදවීම සහ පරණ කෙලෙස් පටිසන්ධෙනකොට ඒක අරයට මෙයාට හේතු කරන්න යන එකනේ අපි කරන්නේ. ඒක නෙමේ ගෝල් ෆේස් කියලා අරගල කරන්නේ. මේ අරයා තමයි රට කෑවේ. මෙයා තමයි රට කන්නේ. මම තමයි රට හදන්නේ. ඌ ආච්චිකට හදයි. ඔය කියන හැම කෙනෙකුටම කිසිම විදියකට මේ ද්වේෂය කියන එක තේරෙන්නේ නැහනේ. අපි කරන්නේ අපි කරගත්ත කන්නේ කරගත්ත දේ. ඒ ඒක නිසා ඔය මුල් දෙක පණිනවයි කියනකොට උත්තරී මිනිස්ස වෙනවා. මනුස්සකම නෙවෙයි. එයාට විතරක් තේරෙනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති. මේකයි කියන්නේ be mindful and mind your own business කියලා. මේක හරි සැරයි. කවුරුත් කැමති නැහැ. ඔක කොහොම කරන්න එපා තනින් කිරි දෙන්න වගේ මේ හොඳට තම්බලා මේ හපන්න පුළුවන් විදිහට හදලා දෙන්න ඕම හපලා කන්න දෙන්න එපයි කියලා. හපලා කන්න දෙන්න එපා. Tamange වර්තමාන මොහොතේ අකුසල් ඇති වෙන එක නතර කරගන්නත් බැරි අයට දෙන්න එපා. ඒගොල්ලන්ට ලේසි ක්‍රමයක් දෙන්න. ඊට පස්සේ මේ එන්නේ Tamangeම පරණ අකුසල වැරදිට කරගත්ත දේවල් සියල්ල නෙවෙයි ඈ. එහෙම වුණොත් එහෙම පුබ්බේගත හේතුක වාදයට වැටෙනවා. ඒක නෙවෙයි පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කියන්නේ මෙහෙමයි Tamanට භාවනාදී කරදරයක් ආවනම් ඒක මෙත්තාවට දාලා බලන්න කියනවා. සුවසේ වාඩි වෙලා ඉන්න කියලා ඉරියව්ව සකස් කරගන්නයි කියලා කියනවා. ඉඳු ගිටුම් පහසුකම. එහෙම නැත්නම් ඒතියෙදි දුක ඒතියෙදි වම් කකුල රිදෙනවා දකුණු කකුල රිදෙන්නේ නැහැ. එහෙමනම් කරුණාව යොදන්නේ කියනවා දුක්ඛිත සත්තානං පර පර දුක්ඛේ සහන රස. අනුන්ගේ දුකට සහනේ සැලසීම තමයි අනුකම්පාව කියලා කියන්නේ. කරුණාව කියන්නේ නිසා දකුණු කකුලට දැන් අසහනයක් තියෙනවා. වම් කකුල hina වෙනවා. එයා hina අරුට කෙලවෙලා මට එතකොට අපිට කරන්න තියෙන්නේ දකුණු කකුලේ තියෙන වෙහෙස slowly mindfully silently කකුල දිගෑරලා හරි කකුලට පොඩි සාන්තියක් දෙනවා. ඒ සාන්තිය දෙන්නේ කාම සැපේට නෙමෙයි. කාම මිත්‍යාචාරයටත් නෙමෙයි. සුඛෝගභෝගීකමකුත් නෙමෙයි. මෙච්චර වෙලාවක් මං හිටියා කකුල රිදෙනවා නම් කොන්ද රිදෙනවා නම් බෙල්ල කඩා වැටලා නම් ඒක හදන්න හැබැයි SMS මම යෝගාවචරයේ ඒ විදිහට පොඩ්ඩක් හිටියව සකස් කරගන්නවා ළඟ ඉන්න අයට ඇඟෙන්නත් නැති වෙන විදිහ Tamanටවත් සතියටවත් ඇඟෙන්නේ නැති තාලෙට ආන්නේ විදිහට පරදුක්කේ සහන රසා වගේ Tamanට දුකක් කරදරයක් ආවනම් ඒක නැති කිරීමට බොඩි නොලෙජ් කියලා එකක් තියෙනවානේ Tamange ඇඟ ඇඟ කියනවා මේ කතා කරන්නේ වැසිකිලියන්ද මේ කතා කරන්නේ කැසිකිලියන්ද මේ කතා කරන්නේ ඉරියව් පොඩ්ඩක් හදාගන්න ඒ ටික කරන්ඩ කවුරුත්ගේ දැනුමෙන් නෙවෙයි තමන්ගේ ස්වයම්බූ ඥාණය ඒක තමයි අපි ලෝක ජීවත් වෙනවා කියන්නේ ඒක පාවිච්චි කරන්න ඒකට කරුණාව කියලා කියනවා අපි හිතමු එතකොට <clears throat> සමබර වුණා අරමුණට හිත ගියා සතිය ආවා එතකොට පොඩි සතුටක් ඇති උනායි කිය. මම ක්‍රමයක් විදියක් දැම්මා මම හදාගත්තා දැන් ආයෙ සැරයක් ඔය නැටි 35 විතර පස්සේ ආයෙත් පොඩි තැන්නක යනවා වගේ භාවන හොඳට තමයි මුදිතාව. ඒ කියන්නේ හරිය දේ පිළිබඳ සතුට. තමන්ගේ දරුවන්ට හරියනකොට දෙමාපියන්ට එන්නේ 아무තු සතුටක් නේ. ඒ වගේ තමයි මම කරන භාවනා නිසා මගේ ක්‍රමවිදි නිසා මට දැන් තේරෙනවා මේ ධර්මතාවය මට ධර්මයේ මට උදව්වක් කරලා තියෙනවා. අන්නේ ධර්මතාවයට අනුව යමින් මුදිතාවක් ඇති කරනවා. ඒ කියන්නේ සිම්පතටික් ජෝයි. කොහොම අහිංසක සතුටක්. ඒ කරනකොටත් කෙලෙස් එන්න ඉඩ තියෙනවා. කරුණාව යොදවන වෙලාවට කෙලෙස් එන්න ඉඩ තියෙනවා. මෛත්‍රිය වැඩ කරනකොටත් කෙලෙස් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ওই ක්‍රම තුනම දැම්මට පස්සේ මෙත්ත කරුණ මුදිත දැම්මට පස්සෙත් විසඳන්න බැරි රොස්සක් ඉතුරු වෙනවා. කොස්සක් ඉතුරු වෙනවා. හපන්න බැරි කැලක් ඉතුරු වෙනවා. අන්න ඒකට උපේක්ෂාව දාන්න කියනවා. උපේක්ෂාව පටන් ගන්න එපා. මෙත්ත කරුණ මුදිත කරලා බැරි නම් මොන කොණ්ඩ වෙච්ච දෙයට එන්න සේරද කියලා කාගෙන අනේකයි තියෙන්නේ. ඒකට සතුටක් තියෙනවා නම් ප්‍රදේශයක් 125ක් කියමුකෝ මෛත්‍රීම විසඳගත්තා. ඉඳ ගන්නකොට හොඳට පට්ටල වාඩි වුණා. සක්මන්ට ගියා නම් අතුපතු ගාලා කටුකෝල් ලයින් කරලා හොඳට බල්ලා සක්මන්ට ගියා. දෙක ඒ කරලා ගියත් දුක් කරදර පහළ වෙනවා. ඒ වෙලාවේදී ඒ දුක් කරදර අයින් කරන්නේ පර දුක්ඛේ සාහන රස. දැන් පර දුක්ඛ නෙමෙයි තමන්ගේම දුකේ සාහනය. ඊට පස්සේ යන්තම් සමමිතික වේගන එනකොට මුදිතාවයි. මගේම ක්‍රමසාවිදි නිසා මට වෙනදට වැඩිය අරමුණට එන්න පුළුවන් වුණා. නැවත ඉවස බල ආවා. මේ ඔක්කොම කෙරුවත් මොකද්දෝ රොස්සක්. <clears throat> එහෙම නැත්නම් කියන දුක්ඛ සත්‍ය ඉතුරු වෙනවා. එහෙම නැත්නම් කියනවා දරත පරිලා ඉතුරු වෙනවා. ඒකට උපේක්ෂා කරනවා මිසක පිළියම් කරන්න යන්න එපා. දොස්තරලා හොයන්න යන්න එපා. නීතිච්චෝ හොයන්න යන්න එපා. බැංකු ණය යන්න ගන්න යන්න එපා. ඔක විඳපං. ඔක විඳින්න පුළුවන්. ඒකයි යටින් කියන්නේ. මෙන්න මේක දන්න කෙනාට අත්තානං චේපියං ජඤ්ඤා කෝණකෝ බන්තේ අත්තියං අත්තා මෙයාට ආත්මේ ප්‍රියයි මම දන්නවා එන ප්‍රශ්නෙට මෙන්න මෙහෙම මේ අසුරන්න ප්‍රශ්නේ ඉවර කරලා නැහැ තාම ඉස්සරහට දිගටම මෙයාට කරන්න දේවල් තියෙනවා එයා හැම එකක්ම කරන්නේ Tamange ක්‍රමසාවිදි වලින් පෙරපින තියෙනවා නම් කවුරු හරි උදව් කරයි ඒ අතර මැද Tamanටත් හම්බ වෙයි. එහෙම තව තව කෙනෙක්ගේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එනවනේ. මෙයා නලියන්නේ මේකට. මෙයාට වෙලා තියෙන්නේ මේකට කියලා එයාත් එක්ක අර Taman එයාවිල්ලා ඇහුවොත් කොහොමද සාන්ත කරන්න කියලා ඒ දැනුම බෙදලා දෙන්න පුළුවන්. ඒක කරන්නේ එයාගේ ප්‍රශ්න වලටත් Tamanගේ තියෙන අර මේ එම්පති සිම්පති නැත්තම් අනුන් කෙරෙහි හැඟීමක් කරනවනේ මනස උත්සාහ කරනවා වැරදි ක්‍රමයට කියලා කියලා දෙන්න පුළුවන්. එතකොටත් අපිට නූපන්න කුසල් කුසල් උපදන්න පටන් ගන්නවා. හැබැයි පැනලා දෙන එක තමයි මේකෙන් වළක්වන දේ. අද වෙලා තියෙන දරුවන්ගේ දුකට දෙමව්පිය පැනලා දෙනවා. ශිෂ්‍යයන්ගේ ඉගෙනීමට ගුරුවරු පැනලා දෙන්න හදනවා. දොස්තරලා ලෙඩ හොයාගෙන ගිහිල්ලා වෙදකම් කරනවා කුට්ටිය කඩා ගන්න. හරියට මන්තර ගුරුකම් කරන කට්ටිය මේ ගමේ මිනිසුන් දෙහන හුණියමක් කරේ මේ නැත්තම් අර දෙයයන් ආශ්‍රිත චිත්ත ගුණ වර්ගෙන් බයිනවා. බැලලා කියන තෝගේ අය කොයි කුරුම්බගේ දෙකක ඇසෙකට එන ගහලා දෙයක්ව අපිට දැන් කවුරුත් එන්නෙත් නැහැ දීපික කාට හරි ගිනි ගෙඩියක් අපි කාගෙන් කන්නද තොට උදේ ඉඳලා හඳා වෙනකම් පුද පූජා පන්තු පූජා කරන එන ගහන්න සොයම් බලන්න කියලා චිත්ත කුණුවරෙන් බලනවා මේක වහගෙන මේ කෝවිලේ දොර වහගෙන ඉතින් අපේ අම්මගේ අප්පච්චි හොඳ කපුවේ රජ බඩුවක් ඉතින් වරින් වර එනවලු මේ දෙවොල් යදින්ද ඉතින් දෙවල් ලැබෙනකොට අහගෙන හිටියොත් බඩදරුවම්මලාගේ බඩ හැල්ලු වෙනවා. ගබ්සා වෙනවා. ඉතින් අම්මට කියන ලොකු දුව අද මේ හරි අවල් තැනක මේකක් තියෙනවා මේ වෙලාවට දොර වහගෙන හිටපන් කියලා. බයින්නවත් තමයි නෑ දෙයියෝ කතරගම දෙවියෝ තමයි මම හිතන්නේ. අල්ලන්සේ තීත්තුගුණ වර්ගයෙන් බයින්නේ. ඒකල දැන් ඊට පස්සේ මිනිසුන්ට ඉතින් හුණියමක් වැඩිලා ඒක කියන්නේ දත් ගලවනවායි කියලා කියන්නේ දත් ගලවන්න කට්ටියනවනේ එදාට දීනස් කියන අනේ අත්පා වැඩි සිද්ධ වුණා නම් අපිට සමා වෙන්න මෙන්න අපි පූජා වට්ටියක් ගෙනාවා ඉතින් ඕමනේ ඉතින් මිනිස්සුયો ඕමනේ නාරයන්ගේ ඇටි මෙහෙමනේ කියලා දෙයිය ෂේප් කරගන්න. දෙයියන්ට තොහි දෙ නැතුව ජීවත් වෙන්න බෑ. මේ හරන්ති යේ බලෙන් තස්මායි නිසා අර රතන සූත්‍රයේ කියන්නේ උදේ හන්දාවේ මේ පුජ පුඩා ගේන නිසා අපි මේ මිනිස්සු ටික බලාගන්නේ කියලා බුදුහාමුදුරුවෝ දෙයයන්ට ටොක්කක් අයින් එකක් තියෙන රතන සූත්‍රයේ. ඉතින් ඒ වගේ Tamanට තේරෙනවා සමහර වෙලාවට අර වගේ රණුපරළු වෙනවා කෙලස් එනකොට හැබැයි අනුන් කරපු දෙයක් එතන අනුන්ගේ කර්ම ගවන්න මට කරන්න දෙයක් තියෙනවා කියලා හීනකින්වත් හිතන්න එපා. එයා ඒ කර්මේ ගෙවන්න ඕන. එයා ඇව්වොත් ඒක හදා බෙදා ගත්තට දෝෂයක් නැහැ. ඒක මනුස්සකම. ඒක තිරිසනුන්ගෙත් තියෙනවා. මනුස්සයාගේ තියෙන මේ පැනලා දෙනවයි කියන එක. මේකට කියන්නේ vested interest කියලා. අද දේශපාලනඥයෝ මේ රටවැසියාගේ දුක නිවන්න හදන්නේ පැනලා දීම කියන්නේ. අපිට මේ දේ දෙන්නම්, ඒ දේ දෙන්නම් අපිට මොකද්ද ඕනේ? අපිට ඡන්දෙ දෙන්නකෝ. මොන ඡන්දෙද? කාමච්ඡන්දෙද කුසල ඡන්දෙද ඉල්ලන්නේ? දුන්නාට පස්සේ මොකද වෙන්නේ? දැන් 69 ලක්ෂයකට බැන බැන මේ විදි වහිනවා. ඇයි යකෝ දුන්නේ? දැන් සංඝයා අපි ඉන්නවා අපි කාටවත් ඡන්ද දෙන්නේ නැහැනේ. ඒ නිසා දේශපාලනඥයෝ අපි ගියාට ගණන් ගන්නෙත් නැහැ. වැඩක් නැහැනේ මොනවා කරුවත් අපි ඡන්ද දෙන්නේ නැහැ. ඒ වගේ අර එන කරදර එනකොට අපිට බනින්න පුළුවන්. කමක් නැහැ. ඒ වෙලාවේ බණිනවා ඇති. හැබැයි කාවුරුවක්වත් දෝෂයක් නිසා මේ කවුරුත් කරපු දෙයක් නිසා කියලා හිතන තරමට යන්න එපා. මෙත්ත කරුණා මුදිතා පාවිච්චි කරන වෙලාවේ නම් කමක් නැහැ. උපේක්ෂාව කියලා කියන්නේ ඔබ අමු වැපුරුවොත් අමු කණ්ඩ වෙනවා. තල වැපුරුවොත් තල කණ්ඩ වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ආන්න මේ දේ දන්නවනම් ඒ කෙනාට අර කෝනකෝ පියෝ අත්තා කාටද ආත්මේ ප්‍රිය කියලා කියන එක තේරෙන්නවත් අර පළවෙනි සතර සම්මප්පදන් වීර්ය දෙකක් රැකලා තියෙනවා. ඒ කෙනාට තමයි තේරෙන්නේ මොකද්ද මට හොඳ මොකද්ද මගේ හොඳ නරක කියලා. එහෙම තේරෙන්නේ නැති අමන ජනතාවක් එක්ක අපි ජීවත් වෙන්නේ. ඒක තමයි අවමංගල්‍ය කාරණාව අසේවනාච බාලාන. අපි ජීවත් වෙන්නේ මේ මෝඩ දකතිරු ජනතාවට. අපිත් මේ මෝඩ දකතිරු ජනතාවේ දරුවෝ. අපි උගේ කක්ක මගේ ගා ගන්නවා මගේ කක්ක උගේ ගා ගන්නවා ගාගෙන ඉලක් තියෙනවා. එහෙම නැති වෙන්න ඔක්කොමත් එක කරන්න බෑ. ඒගොල්ලෝ නූපන්න කුසල් නොඉපදවීම, උපන්න කුසල් ප්‍රහාණය කිරීම දන්නවා නම් නූපන් කුසල් ඉපදවීම පිළිබඳව මේ කතා කරන්නේ. එහෙම කතා කරනවා නම් හතුරෙකුට දඬුවම් කරනකොට දැනගෙන දඬුවම් කරන්නේ ඔය කරන ක්‍රමයේ උඹට සිද්ධ වෙනවා. වැරද්දට ප්‍රමාණය දීපන්. රාජනීතිය. ස්තුති කරනකොටත් අනවශ්‍ය විදිහට ස්තුති කරන්න යන්න එපා. ප්‍රමාණිත ස්තුති කරපන්. මම රජුරන්ගේ දෙකම කරන්න වෙනවා. එතකොට මේක ධර්මයට දානකොට කියන්නේ මේ කහ පාට එළියක් ආලෝකයක් ආවයි කියලා උඩපණෙන් යන්නත් එපා. මේ බලුකුණක් මිනිඔලු කට්ටක් වේදනාවක් ආවයි කියලා අඬන්න දොනන්න යන්නත් එපා. ඌව මේ යන ගමනේදී හම්බෙන දේවල් ඌවෙන් කතන්දර ගොතන්න නැතුව ඉදිරියට යන්න බලයන්. එතකොට තේරුම් ගනින් දැන් මේ ධර්ම මාර්ගයක යන්නේ. එහෙම නැත්නම් ධර්ම પરම්පරාවක. ආන මේක හොඳටම අහුවෙන තැන තමයි කමඨාන් වාර්තාව. කමඨාන් වාර්තාවලදී ඒ කට්ටිය මේ දෙයක් වෙච්චාම ඒක වාර්තා කරන්නේ හොඳ නරක දෙකට දාලා. ප්‍රිය අප්‍රිය දෙකට දාලා. මනාප මනාප දෙකට දැන්ට ලියන්න බෑනේ. නැත්තම් ලියන්න බෑනේ. ආන්නේ ලියලා ආපහු කියවලා බලන්න මෙන්න මේකෙන් කොච්චරක් මම මනාප මනාප වලට දාලාද. ඒක විතරමයි ගුරුවරයා බලන්නේ. කියන අය මනාපමනා පහල වෙලා නැත්නම් ඔක දිගට කරගෙන යන්න. ඒකටත් සතුටු නෑ ගෝලිය කට්ටිය හිතනවා නෑ ස්තුති කරන්න ඕනේ අපිට තව ආයුධ මල්ලක් අතර දෙන්න ඕනේ තව කමට අංශුද ආයෙ සුද්ධ කරන්න දෙයක් නෑ. පාරේ වාහන නැත්තම්ම ගමන කරගන්න. වාහන නැතිනවා නම් හැප්පෙනවා නම් එහෙනම් විතරයි අපි කායින් යන උපදෙස් ගන්න ඕනේ. පාර හරිනම් ඵලයන්. කුරුම් භාෂාවෙන් කියනවා ගම පාර කෙලවර ගම. පාර තියෙන තාක්කල් ඵලයන්. යන්න බැරි නම් විතරක් අපි හදා බෙදාගන්න. ඒත් මට කරන්න දෙයක් නැහැ. උඹ උඹේ ක්‍රමය හොයාගන්න ඕනේ. මට පුළුවන් ඒකට උදව් කරන්න. තමයි කමඨාන් සුද්ධ කරනවා. ඒ නිසා කමඨාන් සුද්ධ කරන්න හැම වෙලාවෙම Tamanḍa වැඩිය භාවනා කරපු කෙනෙක් එක්ක මිසක්කා භාවනා කරලා වැරදිච්ච පැරදිච්ච කෙලෙවිච්ච කට්ටියත් එක්ක කතා කරනවා නම් ඒ මනුස්සයා දෙනවා දොඹෙන් දෙන්නේ. ආයෙ මොකුත් නැහැ ඔක්කොම දන්න කට්ටිය වගේ කතා කරනවා. ඕනම භාවනා මධ්‍යස්ථානක එහෙම පිස්සු පියාට්ටෝ ඉන්නවා. එයා යනකොටම මගට ගිහිල්ලා බෑග් එකක් ගන්නවා. කොහෙදද ආවේ කියලා අහන්නේ. ඔක්කොම කරලා එන්නකෝ මම කියලා දෙන්නම් කියලා එයා පටන් අර ගන්නවා. එයාගේ ඔය මේ මේ සූත්‍රේ. ඉතින් අර මනුස්සයා ඉල කියනවා බලන්න මම මේ ආවට පස්සේ මම අමාරු වෙනවා. අමාරු වෙටෙන්නේ නැතුව ඇයි? උඹ ගඳ කිලියට ගිය වෙනකොට කක වැසි කිලියට ගිහිල්ලා වල හරියන්නේ නැහනේ. ගඳ කිලියට ඵලයක්. උඹ එතෙන්ද වැසි කිලියට ගිහිල්ලා කියනවා ගඳයි කියලා. ඉතින් උඹ ගිය තැනනේ ඇහැටි. කිලිය තමයි. ඒ නිසා මම ওই භාවනා මධ්‍යස්ථානට ගියාම හරියට උනන්දුයි ඒකේ ඉන්න පිස්සු පිටට අඳුරගන්න. ඒක පොඩි කාලේ ඉඳලම අපේ තිබුණා අසේවනාච බාලනම් මලගෙදරට ගියත් අයියා වෙන එකන අල්ලනවා කියලා. පැහියා වෙන එකන අල්ලනවා. ගරු වෙන්න හදන එකන අල්ලනවා. අක්කා වෙන එකන මොහිනී එයා ඒ කොහෙන්ද ආව කලාවරේ එකතෙන්ද? අදාළ නැහැ. ඊතර මිනිස්සු පැත්තක මොයි මල්ලි මොනද වෙන්න ඕනේ එන්න. යා අපි තේ කප් බොමු සිගරට් බොනවා. සලකුලියද? ඔන්න පැනලා දෙන්න පටන් ගන්නකොට දැනගන්න ඕනේ මෙයා තමයි ඒ අනුන්ගේ මව් ගෙදර සලකන කඩේ. මේකට කියන්නේ vested interest කියලා. එයා මවාගත්ත උනන්දුවක් දක්වනවා. අපේ ටිකක් කිට්ටුවෙන් යන ආප්තෝපදේශයක් තියෙනවා කිඹුලු කඳු කිඹුල් කඳුළු කියලා. අපේ දුක බාර ගන්න. මෙව්වෙන් තමයි රට දුවන්නේ. නැත්නම් කේලම් හැදෙන. හැබැයි යෝගාවචරය මේ දේ තේරුම් ගන්න නම් එයා ඉස්සල්ලාම අර නූපන්න කුසල් සහ පෙර කර අකුසල් තේරුම් අරගෙන ඒ දෙකෙන් ඒක 100ක් ඉවර කරනවා නෙවෙයි යම් ප්‍රමාණයකට කේල්ගෙඩිය ඉදුණාට පස්සේ පොත්ත ගලවලා කන්න ඕන පොඩි කාලේ කේල්ගෙඩිය ඉඳිස ගලවන්න බෑ එතකොට කෑවොත් කේල් කෑවයි කියලා මීහරක් වෙන්නේ කේල්ගෙඩිය රස තියෙන්නේ ඒක යම් ප්‍රමාණයට ඉදෙන්න ඕනේ ඉදෙනකොට පොත්ත ගැලවෙන එක තමයි ඒකේ තියෙන ගුණේ ඒ පොත්ත ගැලවෙන මට්ටමට යනකොට කේල් ගෙඩිය ඩයබටිස් වලට හොඳයි කියනවා. පොත්ත කුණු වෙනකන් ඉඳලා කෑවොත් sugar වැඩි. පරිවිලා. ඒ නිසා මේ පේරගෙඩිය කනකොට කටස් කාලා හැපෙනවනම් අන්න රසයි. කටේ තියෙන පරිවිලා යනවනම් පේර කෑවයි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ විදිහට හරියට ඒක දැනගෙන කටයුතු කරනවා කියන්නේ ලෝකයේ Taman ගිහිලා ප්ලග් වෙන්නේ කොතෙන්ද? Taman සම්බන්ධ වෙන්නේ කොතෙන්ද කියන එක තේරුම් ගන්න අර ಗುಣ දෙක තියෙනවා. Taman ළඟ කෙරෙන මින් පවතින අකුසල් සහ මීට කලින් කෙරිච්ච අකුසල් මේ වෙලාවේ ප්‍රකාශ අවස්ථාවක් වෙනවනේ විපාක අවස්ථාවක් අන්නේ දේ දැනගෙන ඒකෙන් යම් යම් වෙලාවට අරසා වෙලා ගියොත් ඔය පැනලා දෙන කට්ටියයි අයියා අක්කා වෙන්න කට්ටියයි අඳුර පාන කට්ටිය හොඳට තේරෙනවා. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා. ඒක ජනමාධ්‍යයක්. ජනමාධ්‍යින ඔක්කොටම වෙලෙදී තියෙනවා. ජනමාධ්‍යයේ ඉන්න හැම කෙනාලාගම ඔය LED තියෙනවා පැනලා දෙන ගතිය. එයා තමයි දන්නේ දෘෂ්ටි කෝණය. එයා තමයි දන්නේ කැමරා ඇන්ගල් එක. එයා තමයි දන්නේ අපායට යන දෙන කෙටි මඟ. එයා තමයි බින්ගේ හදලා දෙන්නේ ජනප්‍රිය වෙන්නේ. ඉතින් මේ මේ නලු නිලියෝ කියන්නේ අපි කියන්නේ නලු වට්ටෝ කියලා. ඒගොල්ල අරගොල්ල තමයි ඉස්සර කරගෙන යන්නේ. බුදුරජාන් වහන්සේට රූපලාවන්‍යයක් නැහැ. කවුරුවක්වත් ආවෙත් නෑ ඇඩ්වර්ටයිස් කරන්න. ඒ අෂ්ට බ්‍රහ්මස්වරයෙන් බණ කියනකොට දිව්‍ය බ්‍රහ්මයේ තැන තිරිසනුන්ටත් ලාභයි. මේක නිවේනේ දැන් අද වෙන්නේ මේ වෙස්ටඩ් ඉන්ටරෙස්ට් වලට යන්නේ වෙස්ටඩ් ඉන්ටරෙස්ට් එක ප්‍රයෝජන වෙන්නේ අවුට්සෝස් කරනවා කියන වැඩේන්නේ. හැමදේම අපි එක එකන යොදවනවා. ඌ කවදාකවත් සතිය වඩපු කෙනෙක් නෙවෙයි. ඇවිල්ලා අපිට උගන්වනවා මෙන්න මේ ඇන්ගල් එකට වාඩි වෙන්න කියලා. මෙන්න මේ දෘෂ්ටි කෝණයට ඉන්න ඕනේ. මෙහෙම ලයිට් දාන්න ඕනේ මොකක් පෙන්වන්නද? උගේ කැමරාකරණය පෙන්වන්න. කවදාකවත් ඔකේ සතිය පෙන්වන්න හරි, නිහතමානීකම පෙන්වන්න හරි, එහෙම නැත්නම් අහිංසකම පෙන්වන්න බෑනේ. අහිංසකම කියන කලාවට කියන්නේ සිනමා කියලා. තියෙන දේ ඒ විදිහට පොටෝ ගන්නවා. ඊට පස්සේ තිරගත කරන නැත්නම් මේ ස්ටුඩියෝ එකට ගිහිල්ලා කරන තන්නේ කර රංගපෑමක් නෙකියන්නේ. රංගපෑම තමයි. ඒකට හොඳට බොක්ස් ඔෆිස් වාර්තා බින්දගෙන යන්න පුළුවන්. අපි කොච්චර රංගපෑමක් කරනවද කියන එකට අපි අනුන්ට අහුවෙන්නේ Taman අර Taman කරමින් පවතින අකුසල් සහ Taman කරපු අකුසල් ගෙවිගෙන යන වෙලාවේදී අනුන්ට හේතු කරනවායි කියන අර නිහීන ගතිය, බාල්දු ගතිය, වාල් ගතිය තියෙනවා නම් අපිට බුදුහාමර අඳුරන්න බෑ. එතකොට යාට Tamanට Taman ප්‍රිය වෙන්න බෑ. නිසා මේ Tamanට Taman ප්‍රිය වෙන කෙනා හතුරෙකුට දඬුවම් කරනකොට හරියට ප්‍රමාණ කරලා කරන්නේ. ස්තුති කරනකොට හරියට ප්‍රමාණ කරලා කරන්නේ. මොකද දන්නවා මේක අපිට කරකිනවා. නිසා ගෙදර ඉස්සරහට ඒ පුලන්නෙක් ඇවිල්ලා යම් කිසි විදිහට අනේ මාත්‍යෝ අනේ ආම්දුරනේ අනේ නිලමේ අනේ රාලහාමි අපිට යමක් ලැබෙන්න බඩගින්නයි කියනකොට එවනස අපි සලකන ආකාරය තමයි අපිට ලැබෙන ආත්ම සැලකෙන්නේ. මොකද පහත පැහැ කරන්නේ උදේ පාන්දර ආව මුස්පේන්තු අරිමි කියලා කියනවාද එනට පොඩ්ඩක් ඉන්න මෙහෙමයි ආවල් වෙලාට එන්න අපි කැමටියක් දෙන්න නැත්නම් එයා පැත්තේ ඉන්න මම දෙන්නම් කියලා ඒ සලකන්න ඕනේ මට ඉස්සරහා මාරුක වැඩිචලා මට සැලකෙන්න ඕන ක්‍රමයේ. ඒක තමයි මේ ගාතාවෙන් කියන්නේ යන්හි අප්පියෝ අප්පියස්ස කරෙය. යම් කිසි කෙනෙක් අප්‍රියව අප්‍රිය කෙනෙකුට යමක් කරනවාද? අමනාප වෙන චේලාවක කෙනෙක් කරනවාද? තං තේ අත්තනාව අත්තනෝ කරෙන්ති. ඒකම ඒ Tamanට Taman කරගැනීම. එතකොට මේ ශාසනයක් හම්බෙච්ච වෙලාවේ ඒකට වැඩ කටයුතු කරනවා කියන්නේ පින් කරනවත් මේ ශාසනින් ආමුතුවන්ට දෙනව නෙමෙයි Tamanට කරගන්නවා කියන එක. ඒ හාමුදුරුව අරමුණු කරන්න එපා. ඒ ස්ථානය අරමුණු කරන්න එපා. හම්බෙච්ච වෙලාවේ ශාසනයෙන් Tamanට තියෙන දේ දාන සීල භාවනා වශයෙන් කරගන්න. ඉතින් ඒක නෙවෙයිනේ අද ශාසනය කියලා තියෙන්නේ. මේ මේ කුලමච්චරියනේ අසවලා මයිත් එක්කම ඉන්න ඕන. මගේ භාවනාවම කරන්න ඕන. ආනාපාන සතියම කරන්න ඕන. එහෙම එකක් නැහැ. එක එක කරාට වෙන දේ. ඉතින් මේ කොසල් රජතුමාගේ මේ ප්‍රකාශය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කියන්නේ ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. තමන් අවස්ථාවේ හැටියට උද්දාමයේදී හෝ කනකාටුවේදී ධර්මානුකූලව කටයුතු කරනවා නම් ඒ හරහා තමන් තමන්ව රැකෙනවා. නිසා පඬිසාංශයක තවත් අඩු කරලා කියනවා අපි සති ධර්මයේ රකිනවා නම් සති ධර්මයේ අපි ආරක්ෂා කරනවා. ඒකට අය විශේෂ වෙනම පුද්ගලික හමුදාවක් හෝ පිස්තෝලයක් කිනේ ගහගෙන යන්න හෝ වෙන මොකක්වත් ඕනේ නැහැ. පරිචාර පරිචර පරිවාර ජනතාවක් ඕනේ සති ධර්මයේ ආරක්ෂා කරන්න කියලා. ඒ නිසා සති ධර්මයේ ආරක්ෂා කරන හැම චිත්තක්ෂණයකම ටිකක් ඒක උත්ප්‍රේරණය කළා කියන්නේ හැම චිත්තක්ෂණයම මුළු සංසාරේ පුරාවට කරගෙන ආව මෝහ පටල සේරම කපනවා. Taman කරපු අකුසල කර්මයි නොකරන කුසලයයි ඔක්කොම පැහැදිලි වතුරක අඩිය පේනා වගේ පේනවා. ඒ නිසා මේ චිත්තක්ෂණයේ අනුන්ට කවදාකවත් අහිණියක් හෝ සූරකෑමක් වෙන්නේ නැහැ. ඒ නිසා Tamanටත් කවදාකවත් ඉස්සරහට ගෙනියන්න හොඳක් හෝ නරකක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ අනුව තමයි Tamanට පිරේවීම කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිකා ඒක ඒකට පොටෙන්ෂල් එක පොසිබිලිටි එක එහෙම නැත්නම් විභවය හැම කෙනෙක් ගාවම තියෙනවා. නමුත් ඒක මතු වෙන්නේ අර කියන සතියේ එක දෙක නූපන් අකුසල් සහ උපන් අකුසල් පිළි අරගෙන කටයුතු කෙරුවොත් මං කියනවා ඒ කියන්නේ සති මාත්‍රේ සහ සතිය එයා දන්නවා. දැන් සතියට සම්පජඤ්ඤය එකතු කරන එක තමයි මේ කියන්නේ. කොහොමද කොයි වගේ කෙනෙකුටද Taman taman ප්‍රිය වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා ඒ කෙනා Tamanමයි. බුදුහාමුදුරුවෝ නෙවෙයි. ආන්නේ දේ වීම සඳහා අඩු ගානේ ඒකේ නා ඔය මූලික ඕරම් භාගයේ සංයෝජනවත් කපන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ දඟලන්නේ द्वේෂයෙන්මයි. ඒ द्वේෂයෙන් තමයි පටව ගන්න මම මේ දේ කරන්න ඕනේ කියලා වෙස්ටඩ් ඉන්ටරස්ට් එකේ හොඳම කලාව තමයි දේශපාලනය කියන්නේ. මේ අනුන්ගේ දුක නිවන්න එහෙම නැත්නම් ආර්ථික විශේෂඥයා නැත්නම් සමාජ විශේෂඥයා gedetta මරගාතේ ලෝකෙට පරකාශයි. ඒ වෙනකොට සතිය වඩන එකනා මම දැන් මෙතන කියලා හැකිතාක් දුරට සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් මේ ආමන්ත්‍රණය කරන ප්‍රඥා ශික්ෂාවට ඉතින් සතුටුයි ප්‍රකාශකරනද ඒ යන යන තැන්වල කමඨාන් සුද්ධ කරනකොට මේක කියනකොට හැම කෙනාම එක්ක නිස්සද්දව අහුම්කම් දෙනවා. එහෙම නැත්නම් නැවත නැවත කියන්න කියලා කියනවා. ඒගොල්ලන්ට ඒක ජීවිතයට සම්බන්ධ කරගන්න ඕන නිසා ඒ නිසා ආද ධර්ම දේශනාවෙත් ගියේකේ දෙවෙනි කොටසක් වාගේ මේ කුසල රජ සමාගේ මේ ගාථාව මම ඉදිරිපත් කරා අපි මේ කරගෙන යන වැඩවලදී කාටවත් දොස් දකින්න නැතුව අපි මෙතෙක් කල සාර්ථකව ගියා ඒක ඉදිරි ගමන සඳහා පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපා. මේ උදාාර වැඩපිළිවෙල නිතිපතා ශ්‍රද්ධාවෙන් සක්කච්ඡකාරීව ආදර කෞරවයෙන් නැමී සිට කිරීමට ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිල් දෙනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා